අද ධර්මානුශාසනාව පවත්වන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ සං අනයසේ සංජානාති ඉති සම්බන්ත ඥානං සත්‍ය ආවරණං නත්ති කියනාවරණ ඥානං තී සද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අන්සත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේගේ සංකාණී විද්‍යමාන වන අනන්ත ඥාන සම්භාර අතුරෙන් අග්‍රගණ්‍ය වූ සරුවක්තා ඥානයේ සම්බන්ධව ධර්ම දේශනේ සායේ මේ සූත්‍ර පාඨේ මාතෘකා කරන් යෙදුණු. ශාන්ත නායකයන් වහන්සේ මුතු අසංකේය කල්පලක්ෂයක් මුලනේ පුරෝකාරමිකානුභා බලයෙන් මුල් අවුරුදු 2587කට පෙර අදගෙන දවසකදී බොමුලාරා වැළඳගෙන සපරිවාර මාරතරාජය කොට ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වී වදාලා ඒ ශාන්තිනායකයන් වහන්සේගේ සංකානෙහි සදවස් කාල වූ අනන්ත ඥාන සම්භාර සියල්ල ස්ථාතු කොට ප්‍රකාශ කරනවා නම් සරුවක්ඛා ඥානය ඇතුළත ඒ සියලුම ඥාන සම්භාර ඇතුළත් වෙනවා නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සත්වාකාරයෙන් ආબોධ කර ගැනීමට නම් සරුවක්ඛා ඥානය පිළිබඳව දැනගත යුතුමයි. ඊටාමේ විසක් සතියේ පැවැත්වෙන අති ශ්‍රේෂ්ඨ වූ ධර්ම දේශනා පන්තියට සරුවක්ඥාඥානෙ තෝරා ගැනීම සාමඥාන සම්ප්‍රයුක්තය කියලා පිස්තිකවන්ත වෙනවා. විශේෂයෙන්ම සරුවක්ඥාඥානයේ හැඳින්වීමේදී මූලික තේරුම් කීපයක් අපි දැනගෙන තියෙන්න ඕන. ධර්ම දේශනාවක් කරන වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ ජීවමාන බුදුරජාණන් වහන්සේ අභියසනේ අපේ සිත සමාධිගත වන්නට ඕන. ඒ සමාධිගත සිතින් යුක්තව ධර්ම දේශනා කළොත් ධර්ම ශ්‍රවණය කළොත් ඒ දේශනාව නියමාකාරයෙන් ආબોධ කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. සරුවක්ඥන් වහන්සේම දේශනා කළා නේද? සමාහිතෝ යථා භූතං සත්‍යති සජානාති සමාධිමත් පුද්ගලයා ඇත්ත ඇතිපැතියෙන් ධර්ම ස්වභාව හරියටම අවබෝධ කරගන්නවා එනිසා දැන් අපි මේ දේශනාවට සරණ දීමේදී වඩා සිත සමාධිගත කරගන්නේ විශේෂයෙන්ම ශ්‍රවණය කළ දේශනාවන් අතරත ගාම්භීරතම දේශනාවක් තමයි සරුවක්නිකාඥාන දේශනාව නිසා මේ දේශනාවට අතිපාක් අපි සාවධානව සමාධිගතව සමන් දීමට සූදානම් වෙමු. මාත්‍රකාකල සූත්‍ර පාඨය ඇතුළත් වන්නේ පටිසම්භිදා මග්ග පාළියේ එකත්ත ඥාන නිදේශෝසයි. පටිසම්භිදා මග්ග පාළිය ධර්ම සේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම කොටසක්. ඒ ප්‍රතිසම්බිදා මග්ග පාළියට මාත්‍රකාලයෙන් කියන්නේ කරුණාඥන් වහන්සේගේ ත්‍රිමුඛ දේශනා. ඒ ත්‍රිමුඛ දේශනාවන් මාත්‍රකා කරගෙන උපේක දහම් කඩයක් පාසා විස්තර වර්ණාවක් වශයෙන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පරිසම්බිදා මග්ග පාළිය දේශනා කළේ. පරිසම්බදා මග්ගපාළිය සමනක් නෙවෙයි. මා නිද්දේශ පාළිය, කුල්ල නිද්දේශ පාළිය මේ දේශනා ඒ සරුවත් මහ රහතන් වහන්සේගේම විස්තර දේශනාවක්. මේ දේශනාවන් මාතෘකා කරගෙන කියන්නේ සරුවක්යන් වහන්සේගේ සූත්‍ර දේශනාවන්මයි. එනිසා සුසත් ඥාන සංයුත් නිකායට අතුලත් වෙන දේශනාවක් සිතසත්ඥාන ඉස්සකප්පානේ ඉතාමත්ම පැහැදිලි විස්තරාත්මක දේශනාවක් මේ පටිසම්භිදා මාර්ගඵලයට ඇතුළත් තිබෙනවා. එයින් සරුවක්ඥතා ඥානය සහ අනාවරණ ඥානය දෙක එකම දේශනාවකින් විස්තරාත්මකව ඉදිරිපත් කොට තිබෙනවා. අපි සලකා බලමු ඒ සූත්‍ර පාඨයේ ප්‍රතිචාරම සතමං තථාගතස්ස සම්බන්විතඥාන සම්බං සංකත මසංකතං අනවකෝසං ඥානාකීති සම්බන්විතඥාන තථාගතයන් වහන්සේගේ සරුවක්ඛාඥානේ නම් කවරේද? සියලු සංකත අසංකතයන් සරුවක්ඛාඥානේ දන්නේ නෙවෙයි සරුවත්න ශාස්ත්‍රාණේ නම් වේ. එහිලා ආවරණයක් නැත්තේ නෙවි අනාවරණ ඥානේ නම් වේ. ඒකයි ප්‍රථම තේරුම. සම්බං සියලු සංකතං අසංකතං සංකතයක් අසංකතයක් අනවකෝසං ඉතිරවත් නැතුව ඥානාසීති ගන්නේ සම්බන්විත ඥානං සරුවක් විතාඥානයයි සත්‍ය ඒ කරුවක් නිසාඥානෙන් දතුයෙත්ෙහි ආවරණං නැතිති බාධාවක් නැති නේ අනාවරණ ඥානං අනාවරණ ඥානයි ඒ පැහැදිලි වෙනවා මේ සරුවක්ිතා ඥානයක් අනාවරණක් ඥානයක් දෙක දෙකක් නෙව එකක් බව. ඒ කියන්නේ සරුවක්ිතා ඥානයෙන් අනුමුණ කරනවා සිට බාධාවක් නැති බව නිසා ප්‍රයත්න අනාවරණ ඥානෙ කියනවා. ඒකෝට මොහිදී ලෝක දහාසී විසුණු රහතන් වහන්සේ නමකට මෙලදෙන සතේ බුදුරජාන් වහන්සේ නමකටත් මෙලදෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක්ම ලැබෙන ඥාන හයක් තියෙනවානේ ඒ ඥාන හය කියන්නේ සත් අසාධාරණ ඥාන පළමුවන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය. දෙවැන්න ආඥානිකේ ඥානය. තුන්වැන්න යමක ප්‍රාතිහාර්ය ඥානය. සතරවැන්න මහා කරුණා සමාපatti ඥානය. හත්වැන්න සරුවක්මතා ඥානය. හයවැන්න අනවරණ ඥානය. මේ ඥාන කය තේරුම් ගත යුතුයි. මේ ඥානසය වෙන කාටවත් සමාන නොවන බැවින් නොලැබෙන බැවින් මේවාට කියනවා අසාධාරණ ඥාන කියලා. ශ්‍රාවකයන් සාධාරණ නැහැ. මෙලොවට අපි කලක බලමු. සබ්බං සංකතං කුමක් මේ සීල සංකතය කියන්නේ? සබ්බං අසංකතං සීලම අසංකතය කියන්නේ කුමක්ද? අනවශ්‍යකම් කියන්නේ කොහොමද? මෙන්න මේ ටිකක් අපි තේරුම් ගත්තොත් සරුවක් තාඥානය ප්‍රහදිනු කරගන්න පුළුවන්. සංකතං කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන ලද දේ. ලෝක ධාතු සියල්ලම හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ බවට තේරුම් ගන්න ඕනේ. නිර්වාණ ධාතුව හැර අනිත් සියල්ලම සකස් වෙලා තියෙන හේතුන්ගෙන් මහ පොළොව සංකතුවක්. මහා ශරීර සංකතුවක්. විරාධකාරකා සංකත. සතරාපාය සංකත. මනෝලෝක සංකත. ගෞලවචාය සංකත. බඹලව දාසයේ සංකත. අරූප ලෝක හතර සංකත. මේ සත්වල සංකත. පුත සත්වල සංකත. අපේ ශරීරය සංකත. අපි පරිහරණය කරන ඇඳුම් පළඳුම් යාන වාහන සංකත අඳුකුතු ආදී පරිහරණය කරන භාණ්ඩ සංකත හැම දෙයක්ම සංකත හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ යම් යම් හේතු සම්භාර කාරණා රාශියක් නිසායි මෙන්න මේක නිසා සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියල්ලට නම අසංකත කියන්නේ නිර්වාණ ධාතුවයි නිර්වාණ ධාතුව කිසිම හේතුවකින් හටගත් යක් නෙවෙයි. ද්‍රව්‍යාත්මක දෙයක් නෙවෙයි. නිර්වාණ ධාතුවේ නාම රූප කිසිවක් නැ ස්කන්ධන පටිආපෝ තේජෝ වායෝන චිත්තකාතික ධර්මන සතුන්න ඇති වෙන නැති වෙන සුළු කිසිවක් නිර්වාණ ධාතුවේ නැ නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යංගෝ සකස් නොවූ බැවින්මයි ආනේක තියසක් නිවෙන්නේ අතීත නිර්වාණය කියලා හෝ අනාගත නිර්වාණය කියලා හෝ වර්තමාන නිර්වාණය කියලා හෝ නිර්වාණයට කාල පරිච්ඡේදයක් කාල භේදයක් නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් හටනු ගන්නා නිසායි. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා නම් එතන අනිත්‍ය කියනවා, දුක්ඛ කියනවා, අනාත්මය කියනවා. නිර්වාණ ධාතුවේ අනිත්‍ය ලක්ෂණයක්, දුක්ඛ ලක්ෂණයක්, අනාත්ම ලක්ෂණයක් නැහැ. එනිසා නිර්වාණ ධාතුවේ හේතු ප්‍රත්‍යයන් හතක් නොගත් නිසා අසංකතයි. එනිසා සබ්බං සංකතං අනවශ්‍ය සංජානාති इति. සබ්බං අසංකතං අනවශ්‍ය සංජානාති इति සබ්බං ඥාන. සුතෝත ලෝක ධාතුවටයි හේතු ප්‍රත්‍යයන් හතගත් හිත ඇති හිත නැති සෑම ස්වභාවයක්ම සෑම ධර්මතාවක්ම සෑම නාම රූපයක්ම සෑම ස්කන්ධයක්ම සෑම ආයතනයක්ම සෑම ධාතු ස්වභාවයක්ම ඉතිරවක් නැතුව ධම්මේ සරුවක් උදා ඥානයෙන් ඒ දැනගැනීමේදී කිසි බාධාවක් නැති ස්වභාවය අනාවරණ ඥානය නමින් කියවෙන අපි සලකා බලමු මේ කවදද ලැබුණේ කියලා බුදුරජාණන් වහන්සේට මේක ලැබුණේ කවදද? සියල්ල දක්නා නුවණ ලැබුණේ කවදද? හරියටම අද වෙන දායකට අවුරුදු 2587ක් තිබෙනවා. අවුරුදු 2587කට පෙරයි නියුතුන් කරුවක් සාක්ෂාණය ලැබුණේ හරියටම අද වෙන දායකට ඉනිවන අලුයම් කාලේ. ඒ කියන්නේ බුද්ධත්වයේ ලබන්න සුදුසු දවස විසක් පොල් දවසයි. විසක් පොල් දවසේ අලුයම් කාලයේදී නියතත් උදා වුණේ. එදා රාත්‍රියේ පූර්ව යාමේදී සරුවක්ඥන් වහන්සේට පුළුවන් වුණා සියලුම අර්පණා කර්මස්ථාන සහ අධිඥා ලබන්න. ඒ කියන්නේ ඉරදස්යන් දෙමස්සේ දිවිපුත්‍ර මාර්යා පළවා හැර ආනාපාන සති කර්මස්ථානයේ පදනම් කොටගෙන සාත්‍රි පූර්ව යාමේදී සමත භාවනා සියල්ලම ප්‍රතිලාභ කරගත්තා. එතන දස කසින සමාපත්තිය ලැබුවා, දස අසුබ සමාපත්තියද ලැබුවා, ආනාපාන සති සමාධි සියල්ල මුලින් මුලින්ම ලැබුවා. ඊළඟට කායගත සමාධිය ලැබුවා, බ්‍රහ්ම විහාර සමාපත්තිය ලැබුවා, අරූප සමාපත්තිය ලැබුවා. මේ කර්ම අස්කන්නේ අර්පණා කර්මස්ථාන කියනනේ 30ක්ම එහෙම සම්පූර්ණ කළා. එනිසා රාත්‍රී පෙරයම් කාලයේදී අසංකේය අප්‍රමේය කල්ප ගණන් ඈත දකින්න පුළුවන් වෙන පෙරවිසු හඳ පිළිවෙල දන්නා නූන ලැබුවා. ඒක සරුවක් සාඥානෙ නෙමෙයි. ඒක පිටන పూర్වයේ නිවාසානුස්මෘති ඥානයි. ඒ නිවාසෙද තේනේ ගියා භවයක් භවයක් පාසා සිදු කරන කුසල කුසල කර්මයන් අනුව පුනර්භවයේ සිද්ධ වූ හැටි. ඊළඟට රාත්‍රියේ මැදියම් කාලේ ඔරලෝසු සයන් රාත්‍රියේ 10 සිට 2 දක්වා පැය සතර ඇතුළතදී දිව්‍යන් සතර විඥානයේ ප්‍රතිලාභ කළා. අතීතයේ දවස් 7ක් අනාගතයේ දවස් 7ක් දවස් 14ක් දක්නා වූ දිනස් නෝන ලැබුණා. මේ දිනස් නෝනට ලෝක ධාතුෙහි අත්‍යක් මුල්ලක් නැර සෑම සත්‍යයේ කුද්දලිය දර ගන්න පුළුවන් වුණා. මරණ උපදින සත්‍යයන්, සුගති දුගති යන සත්‍යයන්, සෝබන අසෝබන සත්‍යයන්, කුසල් අකුසල් කරන සත්‍යයන්, සැප විඳින දුක් විඳින සත්‍යයන් කොහොම දැකගත්තා. සත්ව පුද්ගලයන් පමණක් නොව මේ ලෝක ධාතු ආදී අවිඥානික වස්තු කියලා දැකගත්තා. දිවස් නුවණින් ඒ සියල්ල දැකගත්තාම දැන් අතීතෙත් දැක්කා අනාගතෙත් දැක්කා දවස් හතක් වර්තමානෙත් දැකගත්තා. ඉතින් මේ ලෝක ධාතෝ චෛත සෑම වස්තුවක් හේතුඵල සම්බන්ධතාවෙන් දිගට පැවතිච්ච ඇති වැටහීම නිසා සත්‍ය සමුත්පාද විදර්ශනාවට හැරුණු සාක්ෂි දෙකෙන් පස්සේ මේ සත්‍ය සමුත්පාද විදර්ශනාව තමයි බුදු වීමේ විපස්සනා මාර්ගය. ඒ සත්‍ය කීකුණියට කීකුණියෙන් වාසය ලැබුවා. අප ධර්මයේ සිටකලේ විභංග ප්‍රකරණයේ සත්‍යාකාර විභංගයේ තියෙන ලක්ෂණ හේතුඵල දේශනාවක්. සුතෝති සුක්ඛයක් සුක්ඛයක් වාසා ධාතු ධාතු ආකාර උපත හේතුඵල සම්බන්ධතා ප්‍රතිති සංසාදනය සමග දේශනා කරන්නේ. මේ දේශනාවේ මධ්‍යම ප්‍රමාණය නමෝ පුත්‍රාදා බොහෝනි කුංගක බොහෝනි සීකරණයක ඒ කරුණාඥන් වහන්සේගේ සතුත් සංසාර විදර්ශනාව වර්ණනා මේ සියලු දසදහසක් සත්වල් සලලක්ෂයක් සත්වල අනන්ත සත්වල සියලුම නාම රූප සංගාදී දේවල් ඉතිරියක් නැතුව දක්නා වූ සියලු මණ්ඩල දසදහස් සෑවට වඩා ආලෝකමත් විපස්සනා ඥාන ආලෝක පහළ වීමේ නාම රූප පරිච්ඡේදා ඥානී ප්‍රකාශ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය දක්වා සියලු විපස්සනා නීති ඉතාමත් සූත්‍රක සුතරේ කරලෙස හේතුරු ලෙස තහවුරුණා. අල්ලම් කාලයේ ධර්ම මොහොතේ උදාවන සුබමහ කෙරෙන කොට ලැබීමට උපාසනා භාවනා මාර්ග ඉස්රාල සම්පූර්ණයි. ධර්ම මොහොතේ කියන්නේ උදේ 6 තුරුපාන දවසක නම් අලුයන නිවල් විනාඩි 48 පස්සේ බ්‍රහ්ම මුහුර්තයේ තුන හඳුන්වන්නේ හේතු සුබ මොහොත. ලෝකුලා බුදුවරයන් වහන්සේ බුදුන් වෙලා. මේ අවස්ථාවේදී මේ ශාන්තිනාථන් වහන්සේ විසාකාන්තේ කල්පලක්ෂයක් දුරු කාරුණිකානුභාවයෙන් උපුද්දෝ උපාසනා භාවනා මාර්ගයේ ස්ථානගාමී විපස්සනා වාසපස්දී ආ උත්තරීතර වූ දසදහසක් පස්සම සාතුහාර සහස්‍රං සුද්ධිබ්බු මොකදාස්සස්සන වූ කාලෝකෝ බබලුබ්බු මොකදාස්සස්සන සංසාරුබ්බු සමන් වහන්සේ ලැබූ කෝ බෝධි මණ්ඩලෝ සමන මුක්තලව හේතු බල පරාක්‍රමී පවතුබ්බු සමාසන සත්ලස් මොකෝ සෝදා හරේ සෝතාපට්ඨ මග්ගඵල සකදාගාමි මග්ගඵල අනාගාමි මග්ගඵල අරහත් මාර්ග ඵල පිළිගනු ප්‍රතිවේදී. එතකොට අරහත් මාර්ග ඥානයේ තුන් අවස්ථාවෝදී වාසනාසල්ප කකලක් හේතුන් සියල්ලම අපෝසු බාටපත්න. ඕමන අරහත් මාර්ග ඥානයේ ප්‍රතින අවස්ථාවෝදී සමාන සරුවක්ඥාන ප්‍රතිලාභෝ සුද්ධයි. අරහත් මාර්ග ඥානයේ ලෝකෝත්තරයි. සරුවක්ඥාන වූ ලෝකෝත්තර මාර්ග ඵලයේ නමුත් අන්නත් මාර්ගඥානක් නොවුණු බ්‍රහ්ම ආවර්ධනාකව සමනින් දැනගැනීම පුදුසෝ ප්‍රඥා සම්භාරම ප්‍රඥා සත්‍ය විචය තමයි ආරුණ. ඒකට තමයි මොනවා කාන්තකද. මොනවා කාන්තකද අරිහත් මාර්ගයේ කාලසුරවදගෙන අරිහත් ඵල. අරිහත් ඵලයට පත් වන නමෝ පුරාණ සම්බාර පුරන්දනී මේ සරුවක්යන් වහන්සේට කිහිපිය. උපයන දසබලඥාන සතුරු වෛකාරඥාන රවන්වන සතුරු ප්‍රතිසංගාඥාන සංගත බුද්ධ ධර්ම සත්‍යබුඥා බුද්ධඥාන ඕලතමහාඥාන අස්කාර කාමික බුද්ධ ගුණ රවන්වන සත්‍යඥාන සත්‍යඥාන කුරුක පෝෂණාකාර සමාපස්ති සංකාර පරිහත්කල වර්ධනාන අනන්තන සමන්නාලක සමන්ත ප්‍රධාන මහා ප්‍රපංච උපාන්තරගත භාගෝරණා ඉන්ද්‍රිය සරෝකරණා ආත්මයන සමන්නා ධනත මහා ප්‍රාර්ථනාණා මහා කරුණා සමාපස්තිනා සර්වඥාන අනාවරණ සඥාන අස්වන්න අංග සංයතහ සම්බන්ධ වන පහළ වුණා අරහත් ඵලයට පත් වෙනකොට සියල්ල අවශ්‍ය අවශ්‍යතාවට ප්‍රයෝජන ගන්න කොටස ඥාන ශක්තිය පහළ වෙනවා. මේ කොටා කාන්ත කොටසෙන් මේ කියන්නේ අරහත් මාර්ගය මේ කාන්ත කියන්නේ අරහත් ඵලය. අරහත් ඵලය සම්බන්ධව ලැබෙන මේ අවස්ථාවදී කියන්නේ මේ කාන්ත ඥාන. අපට මුලින්ම යදා තමයි ලැබෙන්නේ. අනික දුක්ඛ ස්වභාවය බොහෝකම හොළඟට උදාන දවස පළමුව තමයි මේ ප්‍රඥාන සංකප්පය පහළ වුණේ. ඒ අවස්ථාවේදී දසදහසක් සම්පූර්ණ දහම් බුදුරුණා. ඒ කියන්නේ මේ මහා පෘථිවිය දසදහසක් උපකාර සංකාරවල ගත්තා. බුද්ධාන්තරයකට කලින් තමයි සාසුබුදු සතුන් තහවුරුනේ. ඊට පස්සේ තමයි ධාතු බුද්ධ සාසනය වූ සිද්ධිය. උන්කාමී අශෝකක මහා සලෝ සලයන්ක බරන්දු දරුණා මොකක් අවස්ථාව දසදහසක් ලෝක ධාතව අනේක රාවණ සංකාමෙන් පටන් ගත්තා හෝ බුද්ධෝ හෝ ධම්මෝ හෝ සංඝෝ කියන මේ ධර්මාන්ත ආස්වාද අද්භූත කාර්යයක සත්‍යවා මේ මොනසලෝ සංකාවුන ආස්වාදයෙන් නේද මේ අවස්ථාවේ තමයි හරුවක්යන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් උසස් අවස්ථාවට පත් වෙනවා. මනෝවර කලක බලන්න ඒ කරුණාකරන වහන්සේ අභූතව තමන් වහන්සේ කරුණාකරන තුන ප්‍රකාශ කරන අවස්ථාවක් කරගන්න. එක් අවස්ථාවක් තමයි තමන් වහන්සේ බුදුබාටපත් වුණා මාස දුකක් නගතුනාන ධර්ම දේශනා නොකොට අතේ කර්තව්‍යයි. ඒ කියන්නේ ඔබ වහන්සේ ආකාරයෙන් සත්‍ය දක්වන්නේ ඔබ කාලම ඔබ රුපියල ධර්ම දානවත් කුහකනාන සාන්තපු ධර්ම රාජ්‍යයෙන් වැඩ ආරාධනා කරනවා ඔබ බුදුරජාණන් වහන්සේවදාළම ධර්ම දේශනාකම තේස්වා කියන මේ අවස්ථාව තමයි සමන් වහන්සේ බුදුන් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ප්‍රවෝචන කරනවා ආශ්‍රයන කරනවා මේ දසදාපස්සකල ලෝකවාසී සත්‍යයන් අතරතේ මේක අසංකෝම ප්‍රතිපෝති කනස්සක් යනවා. සමන් වහන්සේ භෝමාන කාලයේ නිවන් දකින්න බාන බුදුන්ට කතරේ. ඔබ කාරණාවේ ප්‍රතිවර්ග සංඝාසතන කරෝතේ ඉතින් අසංකෝම අපරණය බලකාවක් නිවන් ආවෝද සුබ ගන්න බාන ඔබ අපට කරනවා. ඔබ කුකාසන ඔබ කුකාසන ඕනියක් කොහොමද කටයුතු කරනවා මම ආදාන කරගන්නවාට මොකක්ද කරන්නේ අපට ගන්නවා ආරම්භ කරනවා ආරම්භ කරනවා ආරම්භ කරනවා ආරම්භ කරනවා උපාකාරයෝ බලනකොට ඔබ ගහකට බලපෑට ආරම්භකෝ බලපෑකම උපකාරයෝ ආරම්භනවා අපට ආරම්භනවා ඔබ ගහකට බලනවා උපාකාරයෝ බලනවා ආ තෝරන්නේ කලාවේ මම අසන් හොයාගෙන මම අසන් කරුණාන බාරකම් කරලා ප්‍රශ්න හොයාගෙන මොකක් වාසනාවක් කාටෝ ආතමත් නෝ ආතමම කරමු ආතමම කරමු නෝනෝ ඕන කාටස්ථාපනයි ඕනෝ කලායි මම කරුණා කරනවා මම අසන් කරනවා ඔක්කොම අපකව කවදාවත් ප්‍රශ්න හොයාගෙන භූමිතේ දේශනා කරන කොට දස දහසක් සත්වල රූප සුගන්ධයෙන් සෝබවත් වූ මහා ප්‍රතිම සංඛාරෝග ප්‍රසංගස්තන මේ නිදාසන වූ ප්‍රසද්ධෝ සර්වසතාඥානෝ ප්‍රකාශ කුමි මේ දේශනාව අගට කියනවානේ යම් දාසක මේ ද්වාදසාකාරෝ උපරවත්තෝ සතරාණසත් ධර්මෝමා අවබෝධ කරගත්තේ නම් උදානන ගෝණියන් මිනිස්යන් බ්‍රහ්මයන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සයිතම භෝත ධාතු භෝතදා බුදුනා අසල කුක්ඛා කරනවා. භාගෝ සංකාරය. ඕක අවස්ථාව. තවත් අවස්ථාවක තමයි සංකීර්ණ සංගතක පුරවරාගම ප්‍රබුදානවර පුත නාලන්දා බලාපොරොත්තුන ගමනේදී අතරමඟ සම්බලාපොරොත්තුන මේ නැත රාජාගාරයේදී පරිස්සෝ පරිද්දාන කුතුමත් බ්‍රහ්මදත්ත මානව කුතුමත් දුන්නගේ භංගත් වීමක් හේතුවට දුන දෝෂනාසනාන බ්‍රහ්මදාන සූත්‍රයේ උදාසත ගෝවාරය සංඝාසෝ පරවත් ප්‍රකාශන ප්‍රතික්ෂේප කළා. සත ගෝවාරය සෝව කම්පා වුණා. තවත් අවස්ථාවක් තමයි සාසනත නගරේ කාලකාරාම සූත්‍ර දසෝදාසෝ සත් වාරයක් පරවත් ප්‍රකාශන ප්‍රතික්ෂේප කළා. තත් වාදයක් හෝ සංකාරය. තවත් අවස්ථාවක් තමයි සංකීර්ණ භක්තිය වහන්සේලාට උපාලා මහනුවර සමීප ගෝතම සෛත්‍යස්ථානයේ අනිවාර්යයක් බුද්ධත්වෝ කරුවක්කාස්නාන බුදුසනාතලා මහපොළොස්සේ වාදයක් සංකාරය. මේ තරම් තොරව සංකීර්ණ තරම් පුදුම දෙයක් සමන් වහන්සේ කරුවක්කෝ කියලා අනුකෝ ප්‍රකාශ කුමෝ මේ තරම් උදවතු සුවනාද කරන්නේ සුදු සුසුම ප්‍රඥාව සරුවත්න සාසිනාය. දැන් අපි කතා කරන්නේ සරුවත්නිකා ඥානයේ සම්බන්ධව ධර්ම සුවනාද කොට මහරහතන් වහන්සේ කරුණාත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන වචන පොළ. අපේ වචන වාසිය ගම්මුවෙන් තෝරා අප හොකා තෝරා තේරුම් ගැනීමට පුළුවන් තරම් නෝන බුදුන්. මුතුන් තරම් නෝනා සංසක අසංසක සියල්ල දක්නා බව පරිවර්තනාඥානය කොහොම ආරණ්‍යයක් බාධාවක් තිබෙනු අනාවදනක් ඥානයයි තෝරයි. සමහරවිට සංසක අසංසක නිසලන දකින් තොතුන බොම්බුව. නැවත අසංකං සම්බන්ධානා සෝත සම්බන්ධෝඥානයි. සත්තාවරණං නස්සෝතනාවරණං අසෝත කාලෝහි යන්තා සංකත සංකත පුදුනා නම් ඔස්වල්ලම ආයිසෝ ගන්නවා ඔස්වල්ලම ආර්යයටකෝ ගන්නවා ඕකා සර්වඥතා ඥානය අනාවරණ ඥානය අසෝතුපාලෝ සුබඳ ලක්ෂව තියෙනවා අනාගතං සත්‍යස්සන්න උපයන අනාගත කාලේ සංකත සංකත ඥානය සර්වඥාන්වාට ගන්නවා ඒ ආවරණ ඥානය සෝ ගන්නවා වර්තමාන කාලේ සංකතාකාන්ත පුණ්‍යමෝ සරුවත්නම් වාත දන්නවා මොහුලා ආවරණයක් නැතුව දන්නවා උපා කෝකානෝ කුබඳව සරණ දන්නවා ගමෝ සරුවත් උපාඥානෝ සරණ දසනෝ ආවරණයක් නැතුව අනවරණයක් නෙවෙයි තවදුරට උන්වහන්සේ දේශනා කරනවා සත්‍යෝ කෝවෝ රූපංකෝ රූපං සම්බන් ඥානාති සම්බන් කුමාන සත්තාවන්නස්සෝ ප්‍රණවරණාන රූපං අපේ ධනක් දක්නා සත්‍යෝනනි සත්‍යතෝර මේ සත්‍යය පිළිබඳව කියනවා. සත්‍යයට අරමුණ වන වර්ණ රූප කියනවා ඒ සර්වඥයන් වහන්සේගන්. බබන සර්වඥ ප්‍රාඥානය තෝහා වශයෙන්ට බණිනට බාධාවක් උපදව අනවරණ කියන්නේ. සුවහෝන සෝත ප්‍රතාපෝහා සම්බාරමුනි ධාන ප්‍රතාපෝහා ගංගාරමුනි ඕවාත්මතා භෝතහ සතරමුනි කායත්මතා භෝතහ ස්කල්තරමුනි සවගෙන උතහ උතතරමුන ධර්ම අරමුනි මේ සම්බන්ධෝ සබර සබර කියන සෑම අරමුණක් පොබඳව එයම දක්නා බලන සබරත්මතා ඥානයයි ඔහුලා ආරණ්‍යත් කුබරෝ අනාවරණ ඥානයයි මේ කනහම් කරනවා සම්ලක්ෂණයි යාවතා අනිත්‍යං දුක්ඛං අනාත්මං සංකම්බං ඥානාති සංකම්බං උපනාමං සත්තාවරණං නස්සෝපනාවරණං ඥාන අනිත්‍යය යම් අර්ථයක් තියෙන දුක්ඛ නමිත අර්ථයක් තියෙන අනාත්ම නමිත අර්ථයක් තියෙන අනිත්‍ය කියන්නේ යමක් ඇතිවෙන්න තියෙනවා නම් අනිත්‍යයි දුක්ඛ කියන්නේ අපෝන්නතෝ දුකින් විතර ප්‍රමනානම් යමක් උපදුකයි අනාත්ම කියන්නේ කනක කනක කියන උපවතිනාන යන අකාර මුක්කාරණං යන අනාත්මයි අනිත්‍යතා දුක්ඛ යනාත්මයි දුක්ඛනිතා අනිත්‍ය අනාත්මයි අනාත්මනිතා අනිත්‍ය දුක්ඛයි මේ සංෝපාදබ්බෝ ලක්ෂණ තුනක් යම් වස්තුවක අනිත්‍ය ලක්ෂණයක උපන තුන දුක්ඛ අනාත්මයි යම් කෙනෙක් දුක්ඛ ලක්ෂණයක උපන තුන අනිත්‍ය අනාත්මයි යම් කෙනෙක් අනාත්ම ලක්ෂණයක ඒකම කියන අනිත්‍ය දුක. මේ සලසන ඔබ කියනවා සාමාන්‍ය වස්තුන් පොදු වස්තුන් සෑම වස්තුවක් අතතේනවා. මොනවට ඕක බෝකනා කරන කවර කවර දයක් ඔබ බලවද අනිත්‍ය දුක්ඛයන් තුබතනේ. යාවතා රූපස අනිත්‍යත්වං දුක්ඛත්වං අනත්තත්වං සංසබ්බං ඥානසෝත සබ්බං උපඥානං පස්සාවනං වාස්තු කියන වරිණාන. ඕක යන්තා හෝතේ ඕකජාතෝත්සමයේ කියනවා සත්සංකානික විසරාක බාහිර අසංකම වාසනාතුන් භූතජාත අසක්කෝ නාමය සූත්‍රම මාර්ගාසික බාහිර වූ ඕකයන් කුමුදන්නෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දක්නා බව සර්වස්තිකා ඥානය ඔහුලා ආර්ණ්‍යාත්මක බව දක්නායි එනම් වේදනා කුමුදන්න සංඥාව කුමුදන්න සංස්කාර කුමුදන්න විඥාන කුමුදන්න ඒවාම සාද බොහොම උසස් සම්බන්ධයක් තියෙනවා. මේක උසස් මොකෝලම බව සම්බන්ධයක් තියෙනවා. අනිත් දුක්ඛ නැත්නම් ආර්ථයන් සත්‍යාකාරයෙන් ගන්නාදම නිර්වචිතා ඥානයයි ඔහුලා ආවරණ සතුබනේ ආවරණ ඥානයයි. එයාට පෝෂණය කරනවා තවත් උපකරණ පහ. ධාමතා අනුඤ්ඤ සානෝ කටයුතු ධර්මයන් සම්බන්ධව ගන්නා ඥානව අරුණිකා ඥානය ඔහුලා ආවර්ණා සම්පූර්ණව අනාවරණ ඥානය යාවතා සත්‍යපුණාය සත්‍යපුණාසං සත්‍යපුණාක ධර්මකෝම මොනින්දවාරෝ සත්‍යපුණා ධර්මයන් සම්බන්ධව සත්‍යපුණාක අරුණිකා ඥානය සර්වඥතා ඥානය ආවර්ණා සම්පූර්ණව අනාවරණ ඥානය භාවතා භාවනාය භාවනාට භාවනාවකින් වැඩිතු මාර්ගාවතු ඒ සම්බන්ධ අවබෝධය සර්වස්වතා ඥානය ආවරණ සුඛ භාවනාවක් නැතිවෙන්නේ මොනකට පෝෂණය කරනවා භාවතා ඛණ්ඩානම් ඛණ්ඩස්ත ධාතුනම් ධාත්තස්ත ආයතනනම් ආයතනස්ත සංකතානං සංකතස්සං සංකතානං අසංකතස්සං සංසම්බන්ධානා කුබ්බං පුනානං සත්තාවනං අස්මෝපනාවරිනාන ඕකානේ උක්ඛං ගුණ කුබ්බංගව යන්තා දසෝ කුබ්බවතෝ ස්වර්ණ දස්නා බව සර්වපුතාඥානං ආර්ණං කුබ්බවඥාවඥානේ යන්තා අතෝස් ධාපෝ කුබ්බංගව බලස් ආයතන කුබ්බංගව සංකත ධර්ම ස්වර්ණ කුබ්බංගව අසංගත නිවාන ධාතුව පිළිබඳව දසු තිබුණාට ඔස්නාම දස්නා ඥානයෝ පරවස්තුකා ඥානයෝ ආඥාත්මක ඥානයෝ නවඥාති නෝ එහෙමද භාෂනා කරලා පවත්වන්නේ වාහකරේ මුලමත කුසලා කුසල අයවා කුසලන්නේ පුනක් බෝපනා කරනවා ජාවතා කුසලිය ධර්මයේ සංසංගං වානාසුදු සම්බන්ධ කුමානං සත්තාවරණං ලක්ෂී කුමාරණං උපදා මොක්ඛෝම සේනවානි පුත්‍රයන් උපලෝක උපලෝක පුත්‍රයෝ උපලෝක පුත්‍රයන් කාසිකෝ උසතයි පුත්‍රයන්ව යාසෝ දන්නවන් සරුවක් උපාසනානියෝ ආවඥා උපබවන්නා වස්නාස්නානි සංසා පපුතු ධර්මකෝ පපුතු පුත්‍රෝ සාදවාසෝ ගොනහාව සම්ප්‍රයුක්ත කාසිකෝ උසතයි කියලා ගන්නේ සංසා අව්‍යාකෘත ධර්මයකෝ ඒකෙන් අව්‍යාකෘත උපාසස්ය ධර්ම කියන රූප ධර්ම කියන අව්‍යාකෘතය රූපයන් උන්වහන්සේ දක්වා ගන්නා ඥානයේ සරුවක්ිකා ඥානය ආරණ්‍යක සුබවනාවක් නැස්නාමි සාකු බුදුහාසන් දෝපනා කරන්නේ සාවතා පානාවතරෝ ධම්මෝ සබ්බෝ සම්මං ඥානාසුත සබ්බං ඥානං සත්තාවරණං ලක්ෂෝ කියනවරින් යන්නේ. මොකද සාමාත්‍ර ධර්ම කියන ඔක්කොම දක්වන 57 බොහෝ නිකාසික සමාස්මෝකා රූප අසමුක්ඛයි කොස්වලන දක්වනවා සර්වස්ථාඥානෝ ආර්ණස්න සුභවනාවඥාඥානෝ සාසරූපන ප්‍රෝධානෝ ආකාශ කුත්‍රාසෝ පහළවයි සාතුක ධර්ම කුත්‍රාවෝ කොස්වලන දන්නවා තවත අරූපාව පුණ්‍යධර්ම අරූපාව ධර්ම සුත්‍රයෙන් බලයි සත්‍යවතුන් කුහයි සුත්‍රයෙන් බලනවා තවත පරිවාපන්න ධර්ම සුත්‍රයෙන් නෞකක ධර්ම වශයෙන් සුත්‍ර සමෝසයි භූමිකා සුබතලන භෝසාව භූමිකා සුත්‍රයෙන් බලනවා තවත අපරිවාපන්න ධර්ම භෝතෝත්‍ර සුත්‍රයෙන් සත්‍ය සුත්‍රයෙන් නිර්වාණය සුත්‍රයෙන් බලනවා උදාහරණයක් ඔබ බව අනාවරණය මේකට දේශනා කරනවා ජාවතා බුක්ඛස්ස බුක්ඛස්ස සංසම්බං ඥානාසුබ සම්බං ඥානං සත්‍වරණං ලක්ෂේ ප්‍රණවරණං බුක්ඛෝ සුබදන්නව යන්තා බුක්ඛාසපුන මූලම සංකත සංකාප මිතුනාන සෝතලම බුක්ඛාසුන් සත්‍වාකාරෙන් දක්වන ඥානෝ සර්වස්තු ප්‍රාඥානෝ මේ සම්බන්ධ ආවරණාත්මක බව වර්ණනා වදනස් නෑ ඒවාගේ සමුදය, උපෝම නිරෝධය, උපෝම මාර්ගය, ඊනාකාරක ප්‍රතිසංගුදාව, ධර්ම ප්‍රතිසංගුදාව, මුරුක් ප්‍රතිසංගුදාව, ප්‍රතිදාන ප්‍රතිසංගුදාව, ඊළඟට ඉන්ද්‍රිය සරෝකරණේ නාම, ආත්මනිකේ නාම, ධනක ප්‍රාතිනානේ නාම, මහා කරුණා සමාපත්තිනාන සර්වසුඛාඥාන අනවරණස්වාමී කියන මේ ධර්මතා සියල්ල කුමුදඟව දන්නා ඥානව පරිවර්තිකාස ඥානව ඒ සම්බන්ධ ආවරණයක් නැති ඥානව ගුණවත් නැති ඥානව ඒකට භෝතනා කරන සමස්තයක් සම්පූර්ණ භෝතය භාවතා සමෝහකස් ලෝකස් සමාරකස් සම්බ්‍රාහ්මකස් සත්තමන බ්‍රාහ්මණා සදාය සදෝ මනසාය බුත්තං කුතං මුතං නිනාතං පස්සං පරිමුඛං අනුමුඛං මනසා සංසබ්බං ඥානාසුත සබ්බං ඥානාය සත්‍යාවරණ වස්තු කියනවා වෙනවා. භෝගයන්සයක, මනුෂ්‍යයන්සයක, මාර්යයන්සයක, බ්‍රහ්මයන්සයක, ප්‍රමන බ්‍රාහ්මණයන්සයක බොන බොන මේකයන්සයක. මේ ලෝක සත්‍යා කරහු. යම් යම් කෙනෙක් තමක් දකිනවා නම්, තමක් අහනවා නම්, තමක් ආග්‍රහණය කරනවා නම්, තමක් අසුබුනවා නම්, තමක් උත්සාහ කරනවා නම්, තමක් කුකුකුකා වුණා නම්, තමාරුක සංඥා අරමුණක් කරනවා තමා සනාගත කරමුණක් කර මේ කරණ බුදුරමෝ කුසල මේ මාසභාසෝ සත්ව අනන්තං මේ අනන්ත සත්වයන් උපෝසන සුතුනේ කියන දකුණහල සෑම දවසම ආවර්තනාසල සමනේ සරුවචාරයන්හෝ ගන්නවා මේ සරුවචිකා ඥානයයි මේ සම්බන්ධ ආරණ්‍යක උපදවස්නාවදනස් කියනවා උන්කාන උනාරහතන් වහන්සේ පරිසාරා සංඝාසු භාෂාව කෝපනාදු කලාප කරනවා සම්බං අභුඤ්ඤා සුවබක්ඛු මොහං සතාවසෝ සෝ සමන්ත සක්ඛෝ සෝ සතාවතං වහන්සෝ අකෝපකාරෝ නොසලෝ බයක් සත්‍යම නැත. අනාලෝකකාරෝ බුදුබෝ ආභෝධ නොවන බයක් සත්‍යම නැත. වර්තමාන කාලෝ මොනින් නොදක්නා ලද්දක් සත්‍යම නැත. නිරංජනේ ප්‍රථාගතයන් වහන්සේ ආභෝධ කරගත් බැවින් තමන් කුක්කෝ නංගන කෝපෝ ඕක භාෂාවකට තියෙනවා. ඒ කායික ප්‍රශ්න කෙනෙක් තෝරන්නකොට බුද්ධ ඥාන ගාමතර තිබුණා. මුක්ඛා ඥානය, සමුදය ඥානය, සතරෝධ ඥානය, විස්සෝධ ඥානය, ප්‍රතිපදා ඥානය, අර්ථ ප්‍රතිසංගුගා ඥානය, ධර්ම ප්‍රතිසංගුගා ඥානය, ඕරක් ප්‍රතිසංගුගා ඥානය, ප්‍රතිදාන ප්‍රතිසංගුගා ඥානය, සෝධ සරෝපණ ඥානය, ආශ්‍රාවකෝ ඥානය, යමසමහා ප්‍රාඥාගෝ ඥානය, මහා කරුණා සමාපatti ඥානය, සරුවක් මුඛා ඥානය සමවරණය මේ ඥාන 14කද ප්‍රශ්නවා සමන්තු ප්‍රශ්නා කියන වචනේ හඳුන්වනවා. සමන්තු කියන්නේ ආස්තකන ආස්තක දක්නා අප සමන්තු ප්‍රශ්න. ආස්තක දක්නා අපත්තක සර්වඥ සතරවකන හංසෝකාරේ සමන්තු ප්‍රශ්නෝකේ. අපතේ සමන්තු ප්‍රශ්නෝකේ සර්වඥ වහන්සේ සුවන්වන වශයෙන්. ඒකට සඳහන් වෙන්නේ යාවත භුක්ඛස් භුක්ඛස්සෝ සබ්බෝනාතෝ අඤ්ඤාතෝ භුක්ඛස්සෝ නස්සෝ භුක්ඛබ්බං ඥානං සක්කාරණං නස්සෝ සෝනාවදිනාන භුක්ඛාපමුදන්නම් භුක්ඛ අර්ථයක් සෝනාන ඉස්වල්ලම මහෝකෝ භංගවා නගන්නාරසක්න සෝවාදීන සම්මුදෝ නිරෝධෝ මග්ගෝ බල සංකප්පු සංගුබා භවෝ කපු සංගුබා වරුප්ප ප්‍රතිසංගුබා පුසුභාන පුසුසංගුබා ගණ ඉන්ද්‍රිය තරෝ කර්මඥාන ආස්වාද සංඥාන මනස ප්‍රාඥා ආදී ඥාන මහා කර්ණා සමාපත්තියන ජන ධමස්සන දසෝ තුන ඔහුනා ශ්‍රාව දක්නා බව කර්මස්ස ප්‍රාඥාන විනි ආර්ණ්‍ය සුපබව ආරවණ ඥාන විනි නාත සමස්වාසකෝ බව ලෝකවාසෝ උපන භවංසාප මනසංසාප වාග්යන්තයක බ්‍රහ්මයන්තයක ප්‍රමණ බ්‍රාහ්මණයන්තයක බුදුමෝපන්තයක සමස්තනාක තත්වා කරපො දක්නා ලැබෙන්නේ අසන ලැබෙන්නේ ආගාමී සම්ලබෝ රසන ගුණ ලැබෙන්නේ සංකුප්පන ලැබෙන්නේ කොතනද නාමයේ කරවත්න මහන්තය ගන්න ඔයාලට නොදන්නා අරුණක් අස්වොන්නට කෙරෙන්නේ සමන්තු ප්‍රස්තෝ සෝවතේ දරුවක් ප්‍රාර්ථනාවේ ඉදිරිපත් කොට ලබනවා අනුකූලතර භාෂා නාපරම් මොසනසෝති මොකක් සබ්බ සෝදාකෝ අසා අනුනාස නජානකබ්බ සබ්බං අනුනාසෝ දක්ඛෝනා උපාදකෝ පොමසයන්තිකෝ අසෝපකාරෝපද බණවලක් දක්වෝ තුනයි උපයං නාසෝ දක්වබ්බ අනාගත අනාගත කාලයක් දක්වෝ තුනයි උපයං ප්‍රකාශ කරනවා අසෝපදකෝ වර්තමාන කාලය නම් බසෝ පුණාන ස්වයංව පරවක් වහන්සේ බසින්. මොකක්ද ස්වයං දක්න අර්ථයෙන් සම්බන්ධකම් වුණේ බොන්නේ. ඕකෝවාක පොරොන් ගන්න පුළුවන් නේතවර සර්වකතාඥානවන පොතඥාන බොහෝ සාස්ත්‍රවලුයි ඒ සාස්ත්‍රවල කොටස් පහක බබුයි ඕනනාර කොටස් පහ කමකබ්බන සතුකබ්බන සතපකබ්බය සත්පකබ්බය සහ නාපකබ්බය සබ්බය තමයි සර්වස්තුතේ සමකබ්බය තමයි අසන පාසනතේ සතපකබ්බය මන අනුසමයෙන් තමයි කියලා බලන්න. සමකුණෙන් දක්න ඕරේ සාබබ. ඕක කුණගංග බබෝ සර්වස්තුතාව. සතෝ සම්බන්ධ කරන්නේ සමස්තයන්ගේ උත්තරෝ දක්න. ඕකත් මම බරි දුවක් නේ. ඒවත් බරි බලන බබෝ උපෝපෝද ආරම්භන පොයි. අනිකා ඕකත් මම බරි බරි කරුවක් නිසාවා. සතුටක් බලන සාස්ත්‍රෝ තුනේ කියනවා මම නිරන්තර කරන්නේ. සියල්ල බත රතුනේ. සියල්ලම බත රතුනේ. ඕකත් මම ගන්නද? ඕකෝ අනේ දකුණාරමුණු වෙනයි අනේ මහානාරමුණු වෙනයි ඔකේ පොදු කියවන්න ආරම විග්‍රහකාර නිසා ඔක පුළුවන් කියලා. මොකද සත්‍යකම්බන් සත්‍යකම්බන් කියන්නේ නැතෝනා වුණාවක ඕනෑ වුණාවක ඕනෑ දැක් ගන්න පුළුවන්. ඒකත් පුළුවන්ද? විග්‍රහකාර ආරම කියන බව තම පුළුවන් පුළුවන් සර්වඥතාවක් නෙවෙයි. සත්‍යය කාව තමයි මෙතන සර්වඥතාවක්. නේද? නාම සබ්බේ නාම කියන්නේ නාම අරමුණු කරගන්නේ ආවර්ජනා කරගන්නේ අරමුණු කරගන්නේ ගංගාන කියනවා ඒක නිසානේ ධම්මසංග ප්‍රමෝත් මහ රහතන් වහන්සේ ප්‍රාර්ථනක පොතනවා කියන්නේ සම්බුද්ධ ධම්මා බුද්ධ සුභවෝ වදෝ ප්‍රතිබද්ධා ආසංගම ප්‍රතිබද්ධා කුප්පුප්පා ප්‍රතිබද්ධා මනුකාර ප්‍රතිබද්ධා ඕනෝතෝනි තථාගතයන් වහන්සේ තුමා දතුගන් දවස් වුණා ආවදින සතුගන් බහා ආවදිනාතම සමනේ උපදසම් බුදුවා ආවකාසන සතුගන් බහා ඕනකම වුණා යමක් දතුන්නේ ඕනකම අනුව බතුනේ සත්‍යකාද සතුගන් බහා යමක් දතුගන් සත්‍යකාලක බස්ව ඌ අනුව දතුන්නේ මානසිකාර ප්‍රතිබද්ධා නවකෝතෝ කරන්නේ උපබන්දි කියන. ඕන මේක තමයි ඥාපකබ්බන්නේ කියන වචනේ පොරි. ඥාපකන්නේ පොරි රූපෝ දකෝක බෝවා ලොක්කම තුන පහ. මොනවාද තුන අනිත ඔබ ඕම මංගලි. මොනවාද සංකේත ඕම මංගලෝ කියන්නේ ඕකන්නේ සංස්කාර, භූකාර, යක්ඛන පූර්වාණ ප්‍රඥාති මොන මේ ප්‍රාතම නායක පුරාණ උපකෝම සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥාත් පූර්වාණ සංස්කාර කියන්නේ අපෝමන පූර්වාණ උපවාණ දාසෝ සරෝ කොට පුරාණ හේතුත්වත්වන හදබද්දෝ කියන සංස්කාර අපෝ සංස්කාර කියන පොතේ රාශියක් තියෙනවා ඒකම ගන්නේ පූර්වාණ උපකෝම ආප ප්‍රත්‍යයෙන් හතවා පුරාම සංස්කාර. උපාරිකානි සම්මානෝ පරෝපෝතෝ අනාත්මයාසා අසීලු වතුනෝ. ඒ අසීලුවම නැතිවෙන දුකන උපාරවක්. තාත් වෙනවද? කොහොමද මේක තමයි විකාරෝ. ඒ විකාරෝ ප්‍රකාරෝ එන කාර්ය ධර්මයන් උපකරණාරෝ උපකරණා විස්තර කොම ධර්මතාව. නැත්නම් නැත්නම් කියන්නේ සෑම නාමයක සෑම රූපයක සෑම ධර්මතාවක තියෙනවා හේතු ලක්ෂණ පොදස්නේ පොදු ලක්ෂණ පොදස්නේ. ආකාර ලක්ෂණ නම් සංකතම භාසෝ කරකස ලක්ෂණ ආකාර භාසෝ ආදම්බන සම්බුද්ධ ලක්ෂණ හේතු භාසෝ නාස ලක්ෂණ වායෝ ධාතුන් සම්බන්ධ සමගුණ ලක්ෂණ වේවායි. සතර සංකල ලක්ෂණ, වේදනාවේ නෝදුන ලක්ෂණ, සමගතම සම්බන්ධ ලක්ෂණ වෙනවා කියන්නේ. අද ලක්ෂණ තමයි මේ භූතන තෝරන අනිත් ලක්ෂණ දුක් ලක්ෂණ වෙනස්කම්. ඒ සම්බන්ධ දන්නා බව ලක්ෂණ. ඊළඟට නිර්වාණ ප්‍රඥා සංකප්පය. සාන්ත ලක්ෂණ නිර්වාණ ධාතු. සතර සංකලන මේක සම්මුති විහාරය. මේක සම්මුති විහාරය දසක බව. මේ කියන්නේ මාතෘ සිංහල භාෂාවෙන් යම් යම් දේ පොනෝනේ පොතසෝ අන්දරසින් දෙපොත්තනේ සිංහල පොතසුමාන උපද සමාදයි. එහෙනම් භාෂාවෙන් කවා, මොනම භාෂාවෙන් කවා, හින්දු භාෂාවෙන් කවා, පාලි භාෂාවෙන් කවා, උපෝත භාෂාවෙන් උපෝත මනුස්සයන් සමතු කරගත් වහාර තේනවනේ. මොනවා තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඔක්කොම මේ නෝනන් බලපෑති. ඒකයි සංස්කාර, විකාර, රක්ෂණ ප්‍රඥාත් නෝනකෝ ඒ කාර්යකෝණ නෝනන් බලවෝ අපතවත් නෝනකෝවත් දකින්නා වගේ. අපතවත් නෝනකෝවත් දකින්නා වගේ. අපතන භූතා දකින්නා වගේ. මේ කතාවකෝ මහණකෝ ඔබ බෝධිනවෝ අරහත් මාර්ගයේ කරේ කරේ අරහත් සංකප්ප කරේ බොහෝම සත්‍යයක් ආකාශකතාවන සමන්න ආකාශක අනුකූලව පොදේ ආස්වාද අරමුණ කරගන්න පුළුවන්. අවශ්‍යමෝ කරනෝ ඕනාකාරව කරන්නේ. උපකාරකයන් කරනවා සමන්න ආකාශ අරහත් මාර්ගකල පොකුණාද කොටගෙන ගන්න සාම ධර්මතාවෝද කරන්නේ. මොකද ආවෝද කරගත්තු ධර්මයේ ඕනෑම කෝණයක සංවාසනය කරන්න බුණා අවශ්‍යතාව. අවබෝධ කරගන්න සම්මාසනය කරන්න ගියා ධර්මයේ සම්මාසනය කරන්න ගියා සායන සවස්ත භෝධනා කරන්න ගියා අභාරණ කොටාසෝ කරන භෝධනා කරන්න බලස් වුණා එන් පූර්ණ අනුභව අවබෝධ කරගන්න කස්තරවසන් වුණා අනුර අත්කලෝක ප්‍රත්‍යනම අවබෝධ සම්පූර්ණයි නමුකාරෝ භෝරා භාසක භෝධනා කරන්න බලසන් වුණා එහෙමනම් තේරුම් ගන්න ඕකරවත්යන් වහන්සේ ආගමනෝමෝ සරවත සාස්නාම අනාරත්නාස්නාම කුමාරසුර බස්සා අවශ්‍ය අවශ්‍ය නෝනාවත ඕකෝ ආරම්භනා ප්‍රසවනේ සබන් කරගන්නා කොට බලන අපට ඕනකට කරකවා බලන රාස භාතෝ රාකදා බුදු සංසං වහන්සේ ප්‍රහාණය වූපා නෝපෝ සාන්තෝ නාමක බුදුවෝ ඒ කියන්නේ මහා කරුණාව පුතාගෙන මොනක ජනකාර බොතෝ සාන්තුමය කරුණා කෝපයි. සාතබුත් පෝත්වාසාවක් මහා කරුණාව සංයෝගෝ මොබලා මොනක උපකෝ ප්‍රාර්ථනා කරයි. මොනක කරුණාකෝපාකරණ පුතාගෙන මොනක කුම්භාන්ත අනුරූප කරොබ්බෝ ධර්මාව ප්‍රාර්ථනා කරපෝ ඒක කුම්භාන්ත ධර්මාව බුදුමනා බොහෝ කෙනෙකුට සලකනවා සමහරවිට කියන අවබෝධකමෙන් බොම්. එනම් මේක නිසා යා කරනවා සර්වකතාඥාන බොකමකා ඒ ප්‍රාර්ථනා කරනවා ඉංග්‍රීසි අසංකෝ හතකෝටි කලස්සා බුණාට බුක්කෝ සම්බෝධනා බුණාබ්බෝ සතරාණ සත්වබෝධ කරනවා අනාමහේ වයිකෝ සංස්කාරය කරවදී අනාගතෝ බලයි අවබෝධ සංදාසක් පවත්වාකෝ අනුස්කාරය කරන ඥානනාසම මොහොතම පොණ ප්‍රකාශනමයි සබ බුදුරජාණන් වහන්සේ අෂ්ටාංග සමන්වාලක බ්‍රහ්මස්වරමු දසදාසක් මෝසදාසෝ සිතන කරන්නේ සබ කරන්නේ සරාසෝ බුදුසසුන් ධර්මස්කන්ධෝ බෝසුනාස සමන් වහන්සේ අපස්සෝ බ්‍රහ්මෝ සමන් භාගවතුන් වහන්සේ වයිසාද දුමපතා සීලක සෝතනාසාර නාමනේ නමකතා අදවාද මාකසන අනිසාදිකාක සමියවනේ නාන්තිබනි සාන්තනාසන් වහන්සේ සර්වස්වතා ඥානෝ අබද්ධෝමනයි අනිවාර්ය පාවාට සම්බ සංඝාත්මක වමුකම ජීවමානෝ සර්වාත්මකාත්මෝ බලනෝ කියපතන ඒක බරපතල කෙනෙක් සංස්කාරයක ප්‍රාර්ථනාව සිදුකරනවා වන්නේ. සාම සුභකමාව මනසට නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ. අනාගම සර්වක ප්‍රාර්ථනාව සිදුකරනවා. සම්මා සම්බුද්දස්ස සර්වක ප්‍රාර්ථනාව. අපරාමන මනාවතෝ දැන් සිතන ආකාශයෙන් ප්‍රාර්ථනාව සිතන දාස්තනයෙන් සෝනා නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මූලභූතක බුතක සරෝපකාශයන් සිදු කරනවා නම් අකෝපකක සම්මන සරෝපකාශයන් පාස්සිනවා සංකා මූලභූතක සෝතනස්සන බවන අභිභාවක සමෝ පහවෝබන අභිභාවක මාන සරෝපක සමෝස්නා දිනෝබන සෝතබ්‍රහ්ම සරෝපක සාන්තිනා සරෝපක සර්වක ප්‍රාසනාමෝ කෝසෝ බෝවාකාර උස්සනා ගුණස්සාරෝ විනා ඒ ප්‍රාසනාක මහාපෝගෝ සර්වක ප්‍රාසනානුභවෝ අපතස් නක්වා ආරෝපෝ බෝවා අපෝ සංඥා ප්‍රාසනාක සමෝ ඒවාදෝ උපස්සවෝ සෝතසදා බතබනෝ සබකස්මෝ උපස්සාරෝ මන පුරා ප්‍රාසනාක මබුන බෝවා නෝ සබදාන දුකාස හෝස්වාස්තර මොහොස්වා කාපාස්තර මොහොස්වාස් හෝස්වාස්නාවා සුබෝධන කාසන කරන් ඕනෝපෝකා කර්මානුකා සුබකවන්දෝවා ඕපෝකෝනා සුබසරගතෝ භාවනාව උපනානුකා සුබානා සාමදනාතෝ ධානබුස්සා උපාසනා මාර්ගකලා සුබනෝ සබරාම රකාතු වසවතරාම මහෝවාසාකාශාස් මෝනාසකෝ අස්තරිකෝ කමෙයි ආකාශත්‍රා සමුන්නස්සා භෝවානෝ ගාමමුක්ඛා සංඝං භික්ඛවා සරං රක්ඛන්තු බුද්ධාසනං ආකාශත්‍රා සමුන්නස්සා භෝවානෝ ගාමමුක්ඛා සංඝං සංඝං සංඝ බුද්ධ ආකාශස්ත්‍රාසු භුම්මස්සා භුවනාගාමනිද්දකා සංඝං සංඝං බුද්ධා සුරංගස්සන්නිකෝ සංඝ සදාසි Thank you. අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාන්තම වාසී පූජ්‍යපාද නා වූ මේ අරිය මහම්මද ස්වාමීන් වහන්සේ